ඒකාකෝපනීතා සංඥා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිතමානා නිවිසති චක්කු සංපස්සා ලෝකේ පිය රූපං සාතරූපං ඒකා සංහා උපජ්ජමානා උපජ්ජති එත් නිවිතමානා නිවිසති යද මහා කටිපත්තහන දෝෂයේ ඉදිරිපත් කරගෙන නිවාස පාදකනවා අනිත් වාදන සංග්‍රහයෙන් ඉදිරිපත් මේ අත්‍යහත්නි වතාවට හඳුන්නේ සතිපට්ඨාන සූත්‍රය අනුව කරපරන ධම්මානුපස්සනා කරකටයි වූ අච්චපපයේ දෙවෙනි සත්‍යය විපස්සය නැත්නම් සමුදේසක්ෂය තමයි මෙතන අපි දීර්ඝ වශයෙන් මේ සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ සමුදේසක්ෂය අපේ කුෂ්ණාව කියන එක නැත්නම් සමුදේ අපි මහනකොට ආසන්නම කැපී වීම චෛතසිකයේ වශයෙන් කුෂ්ණාවේ කියන එක මේ වෙනකොට ප්‍රසිද්ධ කරගෙන අපි කියනවා. නමුත් ඒ කුෂ්ණාව වශයෙන් ප්‍රකටව ආසන්නව ප්‍රසිද්ධ වෙන්නපත් වුණාට එතන බල මුලුවක්ම මාර්ගේනා මුලුවක්ම වැඩ කරනවා. ඒ නිසා චිත්‍ර විවහාරයේදී අපට දුවයි කියන එකක් වෙන් කර කර වෙන් කර කර මේ බල මුලුව දුර්වල කිරීමේ වැඩ පිළිවෙලට මුතු ගන්න විදිහ වෙනවා. ඒ අනුව සටන් උපක්‍රම සැලසුම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංහාව කොතනකනම් උපදින්නේද කොතනකනම් ලැබගන්නේද කියන ප්‍රශ්නය සර්වඥන් වහන්සේ විසින්ම ඉදිරිපත් කරමින් මේ මහා අභිඥා ඥාන ගම්භීරත්වයෙන් යුක්තව ඒ සෘෂ්ණාව ළඟ ගන්නට සෘෂ්ණාව උපදිනතෙන් චිත්‍ර කලාවක්. නමුත් ඒ විස්තරය දිහා බලනකොට මේ වාගේ පූර්ණ කාලීනව භාවනාත්මක යෙදিলা ධර්ම විනය ආධාරණි තමයි අත්දැකීම් අනුව එකින් එක එකින් එක ලියාගෙන යන පිටසකට ඇර ඊ타නත්ම හේතු ගන්නලා දෙන එක වුණත් අමාරු තත්යක් තියෙනවා. මොකද අපි හිතන තැනක නෙවෙයි නැත්නම් හිතන පෙළවෙන තැනක නෙවෙයි මේ ප්‍රශ්නාව කරන්නේ. ඒ නිසා වෙන ගැඹුරකට ගිහිල්ලා මේ ප්‍රශ්නාවේ උත්පත්තිය ප්‍රශ්නාව ළඟ ගන්නා තැනත් හැදෑරීම සාමාන්‍ය ජීවිතයේ කිසිසේත්ම සම්බන්ධයක් නැති බුදු ධර්ම සඳහා දැනීම ලබා ගන්නා වැඩ පිළිවෙලක් කියලා සාමාන්‍ය කෙනෙක් දෘෂ්ටි වල පුදුම වෙන දෙයක්. ඒ මොකද මේ වාගේ පූර්ණ කාලිනව යෙදිලා එක සැරයක් නෙවෙයි දෙතරයක් නෙවෙයි තුන් සැරයක් නෙවෙයි අහලා විත්තලා ඒ වාගේම භාවනාවට නංගලා බැලුවත් මේ කියන කාරණා අනුව විශ්වාස කරන කාරණා පිළිගැනීමක් ඇති කරගන්න බැරි පුළුවන් තරමට. ඒ මොකද මෙතන සර්වඥතා ඥානයේ ප්‍රකාශය ප්‍රකාශයටපත් වීමක් තියෙනවා. ඒ නිසා අපිට ඉතාමත් ඉවතිල්ලේ ගැටේ මුලටම අඳ ගහගෙන යෑම සඳහා ඒ තෘෂ්ණාව උපදින තැන් කලායතන වශයෙන් චක්කුම් ලෝකේ පිය රූපං කාත රූපං ආදි වශයෙන් චක්කුතෝත ධාරණ කිව්වා කාය මන කියන ආයතන කය ඉස්ලාම අඳුනගන්න. ඊගාවට ඒ අයේ ඒ ගෝචර රූපවලට විශේෂ රූපවලට ගෝචර වෙන්නා වූ ආරම්මන හය අඳුනලා දෙනවා. රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. එතකොට මේ දෙක නම් සාමාන්‍යයෙන් ගැඹුරක් හිතන ගැඹුරක් කල්පනා කරන කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ඇහි රූපයේ මේ කියන කුෂ්ණාව ඒකට බැඳීම මම වාක්‍යයේ තියෙනවා අනු වශයෙන් කියන එක දකින්න පුළුවන් කියන එක මුතු ගන්න දීමේ කරන තද බල ප්‍රශ්නයක් කියන එකක් නෑ. නමුත් ඊට ඇතුළට ගියාට පස්සේ මේ චක්කු විඥානයි. චක්කු විඥානේ අපි ගිය පාර දෙපත් කරගත්ත ඒකයි චක්කු විඥානං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං චක්කු විඥානේ කියලා කියන්නේ කාටත් ප්‍රිය රූපයක් ප්‍රිය රූප කියලා කියන්නේ ප්‍රිය භාවයක් කියන එකයි. සාත රූපං මිහිරි භාවයක් කියලා කිව්වට පස්සේ ඉතින්ලා ජීවිතේ කවදාකවත් අපිට හම් වෙන දෙයක්වත් අපි ප්‍රිය කරපු දෙයක්වත් මනාප කරපු දෙයක්වත් දිනු පවන කරන්න උත්සාහ කරපු දෙයක්වත් නෙවෙයි. චක්කු විඥානය කියන්නේ මොකද භාවනාවෙන්වත් අල්ලගන්න බැරි පුළුවන් තරම. නමුත් සර්වචනාසී ඒ බෝබඩ මුලදී සාක්ෂාත් කරන ලද ඒ ගැඹීර ස්වභාවය යටතේ මේ චක්කු විඥානයේ මේ සංනාව ඉදීමේ ශක්තිය තියෙන බව එහෙම නැත්නම් අන්නාවේ ළඟ ගැනීමක් මෙතන වෙන්න තණ්හාට අරසා සලකන බව විස්තර කරනවා. විචක්ෂ විඥානීය සත්‍ය විඥානයේ බවට පත් වෙන්න ඉස්සරලා වෙනමම විඥාන ස්රෝතයක් පවතී. ඒ විඥාන ස්රෝතය තමයි ඇහැට රූපයක් වශයෙන් නිසා එයින් කැඩිලා ඒ විඥානයේ ඇහි උපදිනකොට අපි කියන චක්කු විඥානය. අර මූලිකව පවතින ස්වභාවය නෙවෙයි මෙතන කතා කරන්නේ මේ චක්ෂු විඥානයේ බවට පෙරලිච්ච චක්කු විඥානයේ බවට හැරිච්ච සංකර වෙච්ච කෙලසිච්ච විඥානයක් ගැන කතා කරනවා. ඒ විඥානයේ කියනවා සංහාව ඉපදවන ස්වરૂපය ඒ වගේම සංහාවට ආරක්ෂාව කරන ස්වરૂපය. ඉතින් මේක ඇත්තටම යෝගාවචර බව කියන්න ඕනේද? ඉතින් සදාචාරාත්මකව බැඳිලා තියෙනවද මේ චක්ක විඥානයේ කෙලස් කියනවා උපදිනවා නැත්නම් ඒකේ කෙලස් ආරක්ෂාව තලතන අපි මේකට කොහොමද යහලාවක් දැකලාවක් නැති මේ චක්ක විඥානේ කොහොමද මේක වෙන්නේ කියලා බලුවොත් ඒක තමයි මේ ගැඹුර හිතේ. මේක අපි දැනගෙන කරන වැරද්දක් නම් අපිට ඒක නතර කර ගන්න පුළුවන්. ඒක අපිට සාවධාන වෙන්න පුළුවන්. නමුත් මේ චක්ක විඥානේ ගැන කතා කරනකොට අර වගේ ගැඹුරකට යනවා. ඒ නිසා ඒ චක්ක විඥානය සාමාන්‍ය පටිච්චසමුප්පාද දොළොස්සංග ගැන කල්පනා කරනකොට විඥාණයට කලින් තියෙන්නේ සංඛාය පස්සේ තියෙන්නේ නාමය. විඥානේ නිකා නාම රූප කාල වෙනවා නාම රූප නිකා විඥානේ පහළ වෙනවා කියන එක පච්චුතාවස්සන්ති කියන විදිහට ඉස්හානත්ම සංකීර්ණ සූක්ෂම විදිහට එකිනෙකා එකිනෙකාට උදව්පකාර කරනවා. සාමාන්‍යීක පච්චුත්පන්න වෙනවා එකිනෙකාට එකිනෙකාට වාසිය පිණිස අනිත් එක්කන පිළිහිද කර ගන්නවා කියන එක එදිනදා විවහාර කියන්නේ එකිනෙකා පිට කතා ගන්න. විශේෂයෙන්ම ටිකක් අතරවාර කෙනෙකුට අතහරවල තමන්ගේ පිට කතා ගන්න බෑ. මේක මතේ යම් වාතාමාරුවක් තියෙනවනම් පිටපැත්තට අතහරවන්න බැරි නිසා අපි කියනවා එනම් තමුන්නාසි මගේ පිට කතාන්න මම තමුන්නාසිගේ පිට කතාන්න. ඒක දෙන්නර දෙන්න පිට කතා ගැනීම කරගන්න පුළුවන්. දෙන්නර දෙන්න උදව් උපකාර වෙනවා අර කොරයි යන්නේ අයවා ආන්නේ වගේ මේ විඥානයේ නාම රූපයට උදව් කරනවා නාම රූපේ විඥානයට උදව් කිරීම තුලින් දෙන්න කැපිලි. මේක තමයි මේ පරිසම්පාද විස්තරයේදී ඉස්හාමත්ම ගැඹුරුම කුරුක. විශේෂයෙන්ම මහාන සූත්‍රයේදී අවසනන් දෙන්න විපස්සී විද්‍යාවන්වන්සේ මේ බුද්ධ හත්යට පස් වෙන්න කලින් ඒ පරිසම්පාදයේ අවරෝහණ ක්‍රමයේදී ගිහිල්ලා නාම රූප දක්වම උත්තර විසුදවම තමයි විඥාණයෙන් අවබෝධ කරගත්තා කියන එක පෙර ඥාන පෙර ඉතු හඳ පිළිවෙත බලලා පෙර බුදු ඥාන වහන්සේලා ගැන අපි කවුරුන් සී සම්බුද්ධ ඥාන වහන්සේ නමුත් එතන යහට යන්න බැහැ. මේ විඥාන නිසා නාම රූප වෙන්නේ කොහොමද? නාම රූප නිසා විඥාන වෙන්නේ කොහොමද කියන එක කොහොමදක්වත් අරගෙන අල්ලන්න බැහැ. ඒ තරමටම එතන හරිම සූක්ෂමයි. හරිම සංකීර්ණයි. ඒ නිසා මේ ඊපාර අපි සාකච්ඡා කරපු මේ විඥානයේ තියෙන මේ සූක්ෂම භාවය මූල ධර්මයක් වශයෙන් නැත්නම් අපි පිටත විකල්පයක් වශයෙන් දාලා බැලුවොත් අල්ලා ගන්න පුළුවන් වෙන තාලෙට මම හිතන භාවනාවට ලොකු අලුතක් නව මුහුණක් එයි. ඒ නිසා කවම කවදාකවත් විඥාණයට විඥාණයේ කෘත්‍යය තමයි එයා මේ වෙන්කර දැනගන්නේ. විඥාණයට බාහිරේ වෙන මොනක්වත් නැතුව කවදාකවත් තමා වෙන්කොට දැනගන්නත් බෑ තමාට ප්‍රකාශ වෙන්නත් බෑ ඒ නිසා විඥානෙත් නැගී හිටින්න නම් අනිවාර්යයෙන්ම මේ නාම රූප සංස්කාර කොටසක් මත වෙන්න ඕනේ ඉද්දෙන්න ඕනේ පිටිකරෙන්න ඕනේ කුපිත වෙන්න. ඒකපත විඥානය කරන ප්‍රධාන කෘත්‍යය තමයි මෙන්න රූපේ කියලා අඳුනා ගැනීම තුළින් තමනුත් අඳුනවා දෙනවා. තමයි මේ රූපය මේ වෙන්කොට හඳුනාගත්තේ හඳුන්ලා දුන්නේ කියලා විඥාණය මතු වෙනවා අර ඇති වෙච්ච රූප ධර්මයක් එක්ක ඒ රූප ධර්මයේ රූප ධර්මයක් බව හඳුන්වා දීමේ කෘත්‍ය කරනවා. ඒ නිසා විඥාණයෙන් ඇති වැඩක් නැහැ බාහිරේ උපිත වීමක් නැහැ. උපිත වෙච්ච දේ තමාගෙන් වෙනකොට දැක්වීමමයි විඥානයේ පරම කෘත්‍යයේ ඒ මාර්ගයෙන් තමා ලැබෙන්නේ. ඒ නිසා විඥාණයට කවදාකවත් විඥාණය අඳුරගන්න බෑ. ඉති තාමත්ම තදබල රහසක් විඥානයේ තියෙනවා. මේ කියන්නේ චක්ක විඥානයේ බාටපත් වෙන්න ඉස්සරලා විඥානයක් තියෙනවනේ, පණක් තියෙනවනේ. ආනේ තියෙන විඥානයේද රූපයක් හෝ, ශබ්දයක් හෝ, ගන්ධයක් හෝ, රසයක් හෝ, ස්පර්ශයක් හෝ ධර්මතාවයක් ඇවිල්ලා වදින්න නැතුව එයා ඉන්න බව දැනගන්න බෑ. මේ විදිහට කියනවනම් විඥාණයට විඥාණය ආහාර වෙන්නේ නැහැ විඥාණයට විඥාණය ගොදුරු වෙන්නේ නැහැ ඒක කියන බවට කුපිත බවට ප්‍රකාශ බවට වැඩ කරන බවට මත් වෙන්න නම් පිට එකක් එන්න ආපු ගමන්ම විඥාණය කරන්නේ මෙන්න අහවලා කියලා ඒක වෙන්කට හඳුනා දෙන ගමන් හඳුනා දෙන්නා වූ තමනු ඒ මාර්ගෙම කැපිවේ ඒ නිසා විඥාණය හඳුනා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම නාම රූප කොටසකට හිත යෙදී යුතුයි තවත් මෙතන විවිධ ගණිතම සමීකරණයක් වගේ තවත් සමීකරණයක් පෙරලා දෙන්න පුළුවන්. ඒ තමයි විඥාණය අපි හිතමු මේ ප්‍රතිපත්තන විශ්ය හැම මේ සංදේශකට පෙන්නන්නේ චක්සු රූප චක්සු විඥාන චක්සු සංකප්ප ජාතකත්ව මාත්‍රක ආදී වශයෙන් චක්සු දෙමින් කරගෙන ඉන්න නිසා ඒ ආයතනය වෙන කටයුත්තක් ගත්තොත් ඇහැට මේ නිස්පද්දව පවතින මේ විඥාන ස්වභාවයට ඔන්න රූපයක් නැත රූපයක් ඇහැට ආපාදගත වෙනවා ඇහැ දුර කරගෙන විඥානයේ ඇහි උපදින. එතකොට ඔන්නේ රූපේ පේ. මේ පේන රූපය නැත්නම් මේ ගෝචර වෙන්නා වූ ආරම්මන වෙන්නා වූ විශේෂ වෙන්නා වූ වස්තුව කර්මම දාකත් එක තිස්සක්ෂණයකදී සම්පූර්ණයෙන් ලබන්නේ. ඒක එක පැතිකඩයි දකින්න. දෙවෙනි වතාවට බලනකොට ඒ පැතිකඩ නොවෙන්නත් පුළුවන් වෙන්න කීප වතාවක් බැලීමෙන් තමයි ඒ Taman බලන දේ සාකල්යෙන් සාකල්යෙන් මෙන් සකල වශයෙන් දැනගන්න පුළුවන් ඒක නිසා එක චිත්තක්ෂණයකදී කාම දාකත් බෑ විඥාණයෙන් Taman ඉදිරියට තියෙන දේ සම්පූර්ණයෙන් දැනගන්න ඒ නිසා විඥාණයෙන් කරන්නේ අර්ධ කෘත්‍යය චිත්තක්ෂණ රාශිය කනිවාරිම පෙළට යන්න ඕනේ ඒ අරමුණ මතු කරගෙන එතකොට තමයි අරමුණේ සර්වඥ දේශනා පාවන විදිහට 11 ආකාරය දැක් ගන්න පුළුවන්. පළවෙනි වතාවට නැත්නම් මේ විඥාණය කෘත්‍යකරණයේ චිත්තක්ෂණේ මොකක් හරි එක පැතිකඩක් වෙයි. මේ පැතිකඩ යන්න යන්න යන්න යන්න ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරමින් තමයි අපි මේ පුද්ගලයා ඒ සතා ඒ සිද්ධිය ඒ මේ ඒ අඳුරගන්නේ. ඒ නිසා බොහෝ වතාවක් ඒක දිහා බලන්න ඕනේ මේ කරන බොහෝ වතාවක් එදීම තුල පැරණි සංඥාවල් පුදුමාකාර විදියට මේ වස්තු කෙරේ. දැක්කා කියලා හිතනවා. දකින්න වෙලාවේදී අහුවයි කියලා හිතනවා. බැලුවයි කියලා හිතනවා. ගඳ බැලුවයි කියලා හිතනවා. රස බැලුවයි කියලා හිතනවා. මේ නිසා විඥානයේ ක්‍රියාත්මක වෙනකොට නැත්නම් විඥානයේ අසම්පූර්ණ ක්‍රියාව වෙනකොට අපේ හිතේ තිබුණු සංඥාවල් රාශි වශයෙන් මේකට කරා. මේ ගැනීම නිසා අපි දැක්කයි කියලා හිතන දේ විතක්කා ඇත්ත දකින්න නම් ඕම බලන්න. පුතඥය ලෝකෙන කවම දාකත් වෙන්නේ නැහැ කියලා කියනවා. දකින්න දේ දකින්නේ නැහැ. දැක්කයි කියලා හිතනවා. ඒක නිසා විඥානයේ තියෙන Tamanට තනියම හිත ගන්න බැරි ගතියක් විඥානයේ එක චිත්තක්ෂණයක කවම දාකවත් අරමුණ සාකල්යෙන් දැක්කන්න බැරි ගැතියක්. නිසා විඥානය හැම වෙලාවෙම අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න සංස්කරණය කරන්න ආරම්භන අංශයක් ඇති කරගන්න. මේ ආරම්භනේ කොනක් ඇති කරගන්න. කොනක් අඩුපාඩුවක් තියෙන. නැත්නම් වැඩි පාඩුවක් තියෙන. නිසා අවදාහකත් ඇත්ත හැටියෙන් ලකින්න. මේ නිසා බොහෝ වතාවක් කර්ම දැකීම මේ ඇත්ත ඇටි දැක ගැනීමට අත්‍යවශ්‍ය කාරණා. ඉන්සානා පාණිට පිළිපෙදෙනවා නම් කවම දායකවත් යොදන පළවෙනි දකින ආනාපානෙන් අපිට ආනාපානෙ දක්වන්න බෑ. ඊ ආනාපානෙදී මේ ආනාපානෙ ගත්තාම අපි කතා කරන චක්කු විඥාන නෙවෙයි කියලා හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කියන්නේ ඒක පිට වෙන්නේ කා විඥානේ මාගේ. එතකොට මේ ඇති වෙන අවස්පර්ශ වේලාවක දකින්න පුළුවන් වේලාවක ඊළ පහළ උත්තරල දකින්න පුළුවන්. සමහර වෙලාවට ඒ ස්පර්ශ නිසා ඇති වෙන උණුසුම් සිතිල් ගති තද කුරුසු ගති, මැදෙන පිරිමැදෙන ගති, උණුසුම් සිසිල් ගති දැනෙනවා. ඒකෙන් අපිට කොහොමඩක් අපිනිච්ච කරන්න බෑ. අපි අනපනෙ දැකයි. අනපනෙ දන්නවයි කියලා. අනපනෙ විඤ්ඤාතයි කියලා. ඒ නිසා අනපනිය බොහෝ වාරයක් නැවත නැවත කරනවා. පිම්බීම හැකිලිම ගත්තනම් පිම්බීම හැකිලි බොහෝ වාරයක් කරනවා. කරනකොට කරනකොට කරනකොට අර කලින්ම අපි ඉස්සල්ලාම පැන දකින්න එතන හැපීමේ ස්වභාවය දකින්න ආදි වශයෙන් එnde එnde එnde එnde එnde ඒ දන්නා කාරණාවට තව තවත් කරුණු ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්පනා පිටල දකිමින් දකිමින් දකිමින් යනකොට තමයි හිතා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න එකක් පිළිබඳව යථා භූතයක් ඇති හැටියෙන් දකින්න නම් අවස්ථා කීපයක් චිත්තක්ෂණ රාශිය එක එල්ලෙම එහි වැඩි තියෙනවා. මේ අතරමැද මොනම හෝ හිතවිල්ලක් ආවොත් ඒකෙන් වෙන්නේ නැති දෙයක් ඇති බවට දැක්කාසේ හිතාගන්න. එනිසා මේ චිත්තක්ෂණ රාශියේ සීම කල්පනාවල් තියෙනවා. ප්‍රත්‍යක්ෂයක වේවි. ප්‍රත්‍යක්ෂේ උන මෙච්චර චිත්තක්ෂණ ප්‍රදේශයකින් දැකලා ඉවර වෙනවා කියලා කියනවා. එකක් තමයි මේ අතරමැදට හිතවිලි වැටලා එහෙම නැත්නම් ඉන්සාමේ ඥාන වැටලා මේක කෙලසන ගන්න. දෙක තමයි අපි ඔබ දක්ක අපි දන්නේ ඔයා හතුරමයි කියලා අපේ කලින් තිබුණු අර සංඥාවල් අර දක්ෂින ප්‍රත්‍යක්ෂේ නිතරම වාකයි. අතුරෙක් දැක්කනම් ඉතින් අපි දකින්නකොටම යාන්තම් එකේ සුද දකින්නකොටම අපි විනිශ්චය කළ ඉවරයි මෙයාගෙන් කවදාකවත් විතරක් බලාපොරොත්තු වෙන්නේ මෙයා හසුරුමයි. එතන මුණාප විතභාග රූපයක් දක්කන ඒක පිළිබඳව මනාපේ මොනම තාලකින් අපි මෙනේ කෙරුවා මොනම තාලෙන් කලින් සූදානම් වෙලා හිටියා බේරගන්න බැරි තරමට මේකට ඇලෙන ගැටි ඇති. මේන්න මේ කාරණා දෙක නිසා ඒ විශේෂයෙන්ම ඇලුම් බඳුන් සහිත රූපයක් එක්ක දකින්නකොට අනකොට ස්පර්ශ කරනකොට එහි පරණ මත් ගතිය, පරණ කුරුදු ඇබ්බැහිය බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බව දන්නවනේ. ඉතර මේ ධර්ම දේශනාගේ බලාපොරොත්තු වෙන්නේ දන්නවනේ අවදාකත් උන්සිකට කරක්වත් වෙන්නේ. දැනගන්නවා තව නිරීක්ෂණය කළ යුතුයි. තව මූලික ශක්තියතා වාර්තාව සකස් කරන්න ඉස්සෙල්ලා තොරතුරු හොඳට හදාරන්න. නැවත නැවත බලන්න. නැවත නැවත එකම බලන්න ඕනේ අලුත් කරගෙන බලන්න. මෙන්න මේකයි යෝගාවචර ජීවිතේ මූලිකවම දකින්න තියෙන තේමාව. ඒකයි අපි මේ බොහෝ කොට වූ හෝ වේවා සුළු කොට වූ හෝ වේවා ඥාති නැතාරයි. මොකද ඒවට අවධානය දෙමින් මේ වගේ එක කටයුත්තක් මේ රාග දේශ මොහ නැත්නම් සංනාමාන දික්කලින් තොරව මෙහිම එළියට යන්න අමාරුයි. ඒ නැත්නම් බොහෝ කොට වූ ඒවා තුලකට වූ ඒවා වස්තු අතරින්නේ මේ එකම අරමුණේ බොහෝ වේලාවක් තිබ්බත් ඒ තුල තාම කෙලසින් නැති වෙන්නේ නැහැ. කෙලසර කරන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන්, අපේ ජීවන මතිමතාන්තර රින් ගන්න පුළුවන්. ඒක නිසා ඒන් තොරව අරමුණේ ඇති ඇති දකින්න විඥාණය මේකයි විඥාණයෙන් කරන ඇහත් රූපයක් වෙන්කර දැන ගැනීම මේමයි ඒ කටයුත්ත මාර්ගයේ විඥානයේ Tamange කැපිපෙන බව ඇති කරගන්න හැටි මෙහිමයි කියන්නේ බොහෝ විට ඒ කෘත්‍යයට හිත නැවත නැවත යොදා. මේක නිසා ආදේවති භාවති භාවේති බහුලී කරෝති කියලා එකක් ආසේවන ශක්තිය කෘත්‍යය තියෙනවනේ ඊගාට එක වතාවක් එහෙම වෙන්න ඇති කියලා විශ්වාසය ඇති වෙන්න ඕනේ ඒ විශ්වාසය ඇති වුණත් නැතුව බහුලීකරණය කරන්න ඕනේ ඒක නැවත නැවතත් දස දහස්වර පේන්නයි. මේකට ගොඩාක් ඉඳීමක් ඒකයි කන්ති මරණ කපෝතු කික්කා කියලා කියන්නේ. මේ අවසාන විනිශ්චයකට අවසානතන්ට යන්න මේ හිති වෙච්ච දේ ඇති කියලා හිතාගත්තා නම් දන්නවයි කියලා හිතාගත්තා නම් ඒ බවම මුකින් නොදන්නා කතාවක්. ඇති කියලා හිතුවනම් නුරුස්නාගත ගතියට එහෙම නැත්නම් ප්‍රමාදයට ප්‍රධාන ලක්ෂණය. දැකපු දෙයම නැවත නැවත දැකීමෙන් තමයි ඒ විඥාණය අනු මාර්ගයෙන් පිටකසා ගන්න හැටි විඥාණයට කවදාවත් කවදාකවත් එක චිත්තක්ෂණයක වස්තු සම්පූර්ණේ පරිග්‍රහ කරන්න බෑ. මේ නිසා නැවත නැවත විඥාණය ඒ වස්තු මතම වැටීම මේක සාමාන්‍ය කිසිම දෙයක්. ඒ වගේම භාවනා ගුරුවරු යෝගාවචරකින් ඉල්ලන දෙයක්. ඒ වස්තුව විශේෂයෙන් කියනවා භාවනා ජීවිතය තුළට කඩනවා ඉදිරියට ජීවිතය වැඩ සක්මනේ පරියන්කේ. මේ වගේ ගැඹුරු ධර්ම බොහෝ විට අවබෝධයට හොඳ ඉරියව් වෙන පරියන්කේ මොකද හොඳ සමාධියක් තියෙනවා. ආනේ සමාධිය තියෙනකොට අරමුණ ප්‍රධාන අරමුණ අනිකුත් කිසිම අරමුණක් නැති හැම වෙලාවෙදීම මතුවෙන ස්වභාවික අරමුණ. ඒකටම නැවත නැවත හිත යොදනකොට දැක්ක ආස්වාදේ නැවත ගන්න. නැවත ගන්න. නැවත ගන්න. දැක්ක ප්‍රස්වාදේ නැවත ගන්න. නැවත ගන්න. ඉන්දීම නැවත ගන්න. හැකිලිම නැවතත් ගන්න. මේ විදිහට පිම්බීම හැකිලිම දිගට බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට දිගින් දිගට දිගින් දිගට මේ මතුමත්යේ ඊයේ දක්ව දේවල් වලට අලුතෙන් තොරතුරු එකතු වෙන දිගට යනවා. මේ නිසා ඒ වගේ චිත්තක්ෂණයක භාවනා කරන චිත්තක්ෂණයක කාය ප්‍රසාර. අපි ආනාපානිය ගන්නවා නම් නාසිකාග්‍රේ හෝ බලවෝ කියලා කියනවා. ඒ වගේම පිම්බීම හැකිලිම කරනවා උතරේ කියලා කියනවා. ආනේකෙන් අපි එතන කාය ප්‍රසාදේ හඳුනනවා දෙයක්. ඊට පස්සේ ඒකට ආනාපානෙන් නම් ඒ ආසස්පතාට වාද ධාරාව උදව්කාර වෙනවා. ඉන්දිය නැගීමෙන් නම් ඒ වෙන හැල පිපීම නිසා උදරච්ඡ දේටි වෙන්නා වූ කම්පන චංචල හේතු වෙනවා. මේ දෙක එකට ගැටීම නිසා ඔන්න කාය විඥානේ පාර. ඒ කියන්නේ ඇහ වහලා දානවා, කන වහලා දානවා, නාසය වහලා දානවා, දිව වහලා දානවා. හිත නැත්නම් විඥානයේ කය ප්‍රකාශ කරපත්. එන්න එතකොට මේ විඥානය හඳුල්ලා දෙනවා මෙන්න. අපිනේ හැපීමට හේතු වෙන්නා වූ ආරම්භණය වන්නා වූ සහරා මෙන්න මේ හැපීම බාර ගන්නා වූ ආය ප්‍රසාරි. මේ නේදක නිසා පහළ වෙච්ච මම නැත්නම් විඥාන. එතකොට ආරම්මන ద్వාර ආරම්මන සදුපපන්න කියලා ඒ පිළිගන්නා වූ ద్వාරයේ වෙන ආය ප්‍රකාශය විඥානයේ මතුවීමත් එක්කම දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඊගාවට ඒකතම ක්‍රියාවටම උපකාර කරන්නා වූ විතර ඇතුළේ වෙන පිට වෙන වාත ධාරාව ඒ ආරම්භණය වශයෙන් පේනවා. එතකොට විඥානය තියෙන්න ඕනේ. මෙන්න මේ තුන චිත්තස්තන දෙක එක දිගට යනවා නම් කාය ප්‍රසාදීම උදරේ ඉල්ලීම ඇතිවීම සිදු වෙන බව ගන්න. නාසිකාග්‍රේ ආශ්වාස ප්‍රශ්වාසයේ හැපීම දැනීම තමයි විඥානය කියන්නේ. මේකේ චිත්තක්ෂණ දෙකක් එකට යන එක තමයි කියන්නේ දැනගන්න පුළුවන් අවස්ථාව වශයෙන් ස්පර්ශය කියලා ඉන්නම් සංගති පස්සෝ ආයතනාදිය ඒකට ඇවිල්ලා වදින පාත ධාරාවක් ඒ බව දැන ගන්නා විඥානයක් කියන මේ තුන එකට එකතු වෙන මොහොතේ එකට වදින මොහොත කියලා කියන ප්‍රකාරණය. පස්සේ පස්සේ නමුත් එවැනි ස්පර්ශයක් වලක් පහල වෙලා ගියාට කවදාකවත් අපි මතක හිටින්නේ. මොකද ඒක කෙන කෝටි ලක්ෂ වාරයක් සිදුවේ. භාවනාදී අපි කරන්නේ ඒ ස්පර්ශය නැවත නැවතත් නැවත නැවතත් කරනකොට යෝගාවචරය එහිම හිත පවත්වාගෙන යනකොට Tamanට වැටහෙනවන්න. මේ මගේ හිත දැන් චිත්තක්ෂණ කීපයක තිබුණේ මේ ආය ප්‍රසාදෙමයි. ඒ සඳහා විගතෝම ආස්වාද ප්‍රසවාස කරන්න පිළිමදින් තිබුණා. ඒක මම දැනෙමින් හිටියා කියනවනම් මේකෙන් හිතා ගන්න ඕනේ මේ තුනේ සංගතියක් මේකට වීමක් මේ චිත්තක්ෂණ පුරාම තිබිලා තියෙනවා. ඉන්නේ නැහැ කෙලිම දිගට චිත්තක්ෂණ රාශියක් එක දිගට යනවන ඒ පස්සේ සිද්ධ වෙනවා ඒක චිත්තක්ෂණේ සිද්ධාර්ථය සිද්ධ වෙනවා. මේ යෝගාවචර ප්‍රකට වෙන්න නම් ඒ අරමුණේම බොහෝ වේලා බහුලීකත වෙන්න ඕනේ භාවනා වෙන්න ඕනේ එතකොට ඕන ස්පර්ශය කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. මේකත් විඥානයේ වගේම දෙයක්. අවදාකත් යෝගාශ්‍රය හිතලා කරන චේතනාපූර්වක පාලන දෙයක් නෙවෙයි. මේක සිදු වෙන්නේ ප්‍රකටතාවය අනුව. මොකද්ද ප්‍රකටතාවය කියලා කියන්නේ චක්කු ප්‍රසාරය. රූප බලන්න නිතරම Tamange විද්‍යාවට අවධානය ලබා ගන්න බැරි වෙහසක උදේ ඉඳලා හැන්ද වෙනකන් උනන්දු වෙනවා. අනේ විවිධාකාර ශබ්ද විකේ Taman දිහාවට විඥානයේ අවධානය යොමු කරව ගන්නට කල විචේ සංවේදී වෙනවා. නාසය මොනකට විචේ සංවේදනය ලබා ගන්න ඇති කරගෙන විඥානයේ මේ අවධානය උදුරා ගන්න නිතරම බලන්න. ජීව රස විචේ විඥානයේ ලබා ගන්න උත්සාහ කරනවා. අය ස්පර්ශ විචේ විඥානයේ ලබා ගන්න උත්සාහ කරන මනස වෙනම ධර්මතා විශේෂ විඥාන ලබා ගන්න තමයි නිසා විඥානයේ ඉන්නේ කාටත් අවශ්‍ය කරන අපි ගිය පාර ලබා ගත්තා වගේ අය දිනෙක වූ විධායක නිලධාරීන්ට ඉතාමත්ම මනමෝහනීය විදිහට සේවය කරන්න පෙළඹිච්ච ලස්සන සුකුමාර මේ පෞද්ගලික ලේකම්වරියක්. ඉතින් මේ ඇහ රූප හොඳ හොඳ රූප දකිනේ තමයි ධාවට විඥානේ බලන්න මයික විතර විශාල ප්‍රසිද්ධයක් ප්‍රකටයි උත්සයි වහන බැලිය යුතුයි කියලා ඒ විඥානේ අවධානය යොදනවා. ඒතර කනත් විඥානයේ අවධානය ඉල්ලනවා වගේ දිහාට එන්න මේ ඇහෙන ශබ්ද ඉතාම වැදගත් තීරණාත්මකයි. ඊගාට නාසය කියන, දිව කියන, කය කියන, මන කියන මෙන්න මේ ප්‍රකට දේ තමයි ස්පර්ශේ ඇති කරවන්නේ විඥානයේ පාල කරන්නේ. ඒක නිසා විපස්සනා ප්‍රධාන මූලික ආක්ෂපදයක් තියෙනවා යථාපාකක විපස්සනාපි නිවේශෝ. යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැහැ. නැත්නම් මොනම මූල ධර්මයක්වත් විස්තර කරන්න බෑ. මොකද්ද කරන්න තියෙන්නේ? සම්පූර්ණ මේ කය. දැන් කත් කරගෙන හොඳට මේ කයේ තියෙන ඉරියව්ව දිහා බලලා ඒක නිසින්ින්ද ඉඳ ඇරලා මොකක්ද මේ වෙලාවේ ප්‍රකට කියලා බලන්න. ඇස රූප දෙන්නේ නැතුණාට මනසට රූප දෙන්නේ ඉඳී. විස්තර තැනක වුණත් අරිකට ශබ්දත් ඇති වෙනවා කනට ශබ්ද ඇහෙන වගේ පේනවා පේනවා කියන්නේ. නාසයට දිවට කයට හිතට කොච්චර ද්වාරම් වෙනවා මොකක් හෝ ප්‍රතිධර්මයක් තියෙනවා නම් ඒ තා මුල් කර්මස්ථානට යන්න බෑ යන්න ඕනේ නැහැ. මේ පේන කර්මවල දිහා දැනගන්න ඕනේ මෙන්න මෙතනයි දැන් විඥානේ පහළලා තියෙන්නේ මේ තුන දිගටම යනවනම් විඥානයත් ඒ ආරම්භණයත් ද්වාරයත් එකම ස්පර්ශයක් ඒ දැනගැනීමේ හැකියාවක් නම් අපිට තියෙන මොකද විඥානයේ කෘත්‍ය කරන. නමුත් ඒක අපිට වම කියන්න බෑ. ඇයි මේ වෙලාවේ කන පැත්තකට දාලා ඇහැට හිත යන්නේ? ඒ නැත්නම් ඇහැ නාසය දිව ශරීරය පැත්තකට දාලා කනට හිත යන්නේ? ඒක අපිට කරන්න. ඒක ඒ ඇවිල්ලා තියෙන ආපු ජම්මේ ළමයි. ආපු ආජාතයෙන් තමයි නැත්නම් ඒ ප්‍රකටතාවය අනුව තමයි. නමුත් ඒක දැනගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. නිසා භාවනාවේ සූදානම් වෙනකොට මේ රූප ආධික නැති තැනකට යන්නේ කියලා කියනවා අරඤ්‍යගතෝවා, කුම්මලගතෝවා, නාගාරගතෝවා. ඒ නිස්සද්ද තැනකට යන්නේ කියලා කියනවා. ඊගාට ඇස් දෙක කන ඇස් දෙක වහගෙන නිස්සද්ද තැනකට ගිහිල්ලා නාසයෙන් දිවේ වැඩ නොගන්න තැනකට ගිහිල්ලා තමයි අපි අර මූල කර්මස්ථානයේ යම් සස්කාර ප්‍රබල වෙන්නේ. ඒ ලබල දුන්නාට පස්සේ යම් තාක් රූපෝලින් සද්දෝලින් ගඳෙන් රසෙන් බාධාවට සාකච්ඡා අපි මූල කර්මස්ථානයේම දිගින් දිගට දිගින් දිගට පහළ වීම සඳහා සුදුසු වාතාවරණයක් ලබා දීම තමයි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඒක දැන් අරන්නේ කිසිමක තියෙනවා කියන්නේ ඕකට. අරන්නේදී ගියාට පස්සේ නමුත් යෝගාවචරයට කොහොමඩක්වත් කියන්න බෑ. මෙහිම හිත හිතේ යුතුයි හිතිනවා හිතී වී කියන. මේ හිතේ තියෙන යොහුසුළු භාවය. ඒ නිසා අපිට එතන තියෙන මූල ධර්මයේ පමණක් තේරුම් ගන්න මේ අවස්ථාව කරගන්න පුළුවන් මොකද්ද ප්‍රකට දෙයක හිතාගෙන. ඒ නිසා මේ වෙලාවේ මම උදේ කියන්නේ ඉඳි හිතුවා. නැත්නම් ආනාපානය කරන කෙනෙක් නාසිකාගරේ ඉඳි කියන්නේ කියා. සත්‍යකට හිත ඇද්දා. ආයතකට ගන්නවා ඒ සබ්දයේ මත විඥානයේ පහ වෙලා තියෙන චිත්තක්ෂණ කීපයක්ම ඒ කණේ තියෙන්නේ සබ්දය හිත උතුවාගත්තේ අන්තර ගන්න. එතකොට ඕන ස්පර්ශය දැනගන්න අනුමාන කරගන්න කියන තාක්ෂිති කොච්චරක්. මේ ස්පර්ශය සම්මතනක දේශනා කරනවා අන්නා උපදින තැනක් අන්නා ලැජ්ජන තැනක් අන්නාට ආරක්ෂාව සැලසුම් කරා ඒ නිසා අපි මේකට වග නොකිරුවට මේ ගැන නොසලකා නොදැන අයාලේ යන දුන්නොත් උෂ්ණාවේ නතර වෙනවා යථාභි මූලයේ අනුකම්පකයේ තල්ලේ ඉන්නවදුක පුරේව රූපටි මේ ස්පර්ශය කියන තැන තණ්හාව ඇති වෙන්න පුළුවන් මේ ස්පර්ශය තණ්හාවට ආරක්ෂාව සලසනවා ලැබුම් පලක් සලසා දෙනවා කියලා දන්නේ නැත්නම් අපිට අහිංසකව අපි කියනවා අපි ස්පර්ශය ඇති කිව්වෙත් නෑ මගේ උනාර නෙමෙයි ස්පර්ශය පහම වෙන නිසා ඔය ඇති වෙන තණ්හාවට මට වත් යන්න බෑ කියලා බේරෙන්න බෑ ගහන් කැපුවට හරියන්නේ නෑ මුල හොඳට ශක්තිමත් තියෙනවනම් මේ තාක්කල් දරුවා ඉතහාද ලංකාවගේ පෞද්ගලික මිත්‍රවාදී වගේ අහතර සීල අවස්ථා තියෙනකොට ඒ රජී සීල තියෙනවා ත්‍ස්තවාදීන් උදව් නොකළ තමන්ගේ ගෙදරට කිසිම දන්නේ නැති අමුතුන්ට එන්න දෙන්න බෑ. ආවන අමුත්ත පිළිබඳ දැනගන්න ඕන නැත්නම් අමුත්තට දේවාසික පාසුකම් දීපු දේවාසිකය කරන්තක් කරා. මුල ත්‍ස්තවාදීෝ එහෙම නැත්නම් මේ නරක වැඩ කරන ඇත්තේ කියාවෙනවත් නෙවෙයි මිත්තු ස්වරූපේ ඥාති ස්වරූපෙන් එනවා. නමුත් හැම වෙලාවෙම රටින් ඉඳලා අරියක් නැහැ නිසා සෑම කෝවැටෙක් දැනගන්න ඕනේ. තමයි නොදන්න කෙනෙකුට කිසි දෙයක්ම ලැබුම් පළවා දෙන්නේ. දෙනවා නම් මේ පුද්ගලයා පිළිබඳව අපි කියන්නේ මේ පුද්ගලයා පිළිබඳව අනන්තතාව පරීක්ෂා කරනවා. එහෙම නැත්නම් මේ රටේ ජීවිතය රකින්න බෑ ඒ වගේ තත්ත්ව අධිජීවිතයක් පිටු ක්‍රියාවක්. දැනෙන්නේ කියලා. ආනි වගේ තමයි මේ ස්පර්ශය බුදු වෙන මොහොත දැනගැනීමේ හැකියාව තක්ක යෝගාවචරය. මගේ හිත දැන් කියන්නේ අනිත්. නාසය, දිවේ, ශරීරේ, හිතේ ආදි වශයෙන් දැනගන්න පුළුවන්කම වුණා ඇහි හිත උපන්නා මේ තුන එකට ගමන් කරන තාකල් මෙතන ස්පර්ශය තියෙනවා මේ ස්පර්ශය තියෙන තාකල් ආවත් කෙලස් පහළ වෙලා නැහැ පහළ වෙන්නේ හැකියාව විඥානට ලඟා ඉඳ තියෙනවා කෙලස් පහළ වෙලා නැති නිසා කෙලස් පහළ වෙන කිසි වෙන්නේ මේ මාතර කිසි වෙන්නා වූ චක්ක සංපස්සජ වේදනා මත මෙතන තාම කෙලස් පහළ වෙලත් නැහැ වෙනුවට ඇහැට රූප වැඩිලා කන මේ විඥානයක් පහළ වෙලා ඒ ස්පර්ශයක් පහළ වෙලා තාම කෙලෙස් පහළ වෙලත් නැහැ. අපි කලින් ඉගෙන ගත්තා නොදැක්ක නොදැක්ක විරු නොබලන මත්තර බලන්න වෙන්නේ නැති කවදාක රූපයක් මතවත් කවදාක් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. දැන් හැට රූපයක් මත වෙලා ස්පර්ශය මත්තකට ඇවිල්ලා තියෙන තාම මේ කෙලෙස් පහළ වෙලත් නැහැ. ආරම්භනානුසයක් ඇති වෙලා නැහැ. මෙතන තියෙන බොහොම කරේ. වෙන තිලා පුංචි දේශයක් පැනලා යනවා. මායාවේ දසමාර තේන ක්‍රියාත්මක නොවේ. එහෙමනම් රූප නොපෙනී හිතියර කෙලස් පහළ වෙන්නේ නැහැ. අන්දේකෝ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ වගේම රූපයක් පහළ වුණත් මෙන්න මේ මට්ටමේ මෙතන ඇගිමන් හැරීමක් තියෙනවා. ඒ පුරුකක් තියෙනවා. අන්න මේ පුරුකේ නතර වෙනවනම් ඒ කෙලස් පහළ වෙනවා. සමාධියත් වැඩ. හැට සූත්‍ර කර්මොත් වෙලා තියෙනවා. දකින්න හිතත් පහළ වෙලා තියෙනවා. මේ දෙන්නේ එකටත් ගමන් කරනවා. ඒ රූපෙම දකිනේ මේ සාමාන්‍ය විවාදයෙන් කියනවනේ මේ රූපෙම දකිනේ ඒ ඇහ ඒ මේ දකින්න හිත දිගට ගමන් කරනවා. තාම නමුත් කෙලස් පහළ වෙලා නැහැ. මෙන්න මෙහෙම සත්‍යයක් කරවතනාට හොඳට මේ චිත්ත විදේ දැක්කා. ඒක නිසා මේ බාහ්‍ය දාර්ශනිකේ නැත්තම් මේ මානුෂික පුත්‍ර වගේ ඉති ඕම සූක්ෂම ධර්ම දේශනා කරපු තැන් වල සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ මාළුන්ගේ පුත් මේ සූත්‍රයේ සිත්ත්‍ය සුතමුත විඤ්ඤාතේසු දිත්තේ දිත්තම සම්බවිසි. මේ ශරීරය පංචපාදානස්කන්ධ වශයෙන් කුෂ්ණාව ඇතිකරන්න නැත්නම් මේ දුක ඇතිකරන්න හේතු වෙනකොට දොරවල් හතරකට මෙතන කඩලා පෙන්නනවා දැකීම මාර්ගයෙන් වෙනවා ඇහිීම මාර්ගයෙන් වෙනවා දැනීම මාර්ගයෙන් වෙනවා විඥානයේ කියන දැන ගැනීම ගෙල අහනවා, දකින්නවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, දැනගන්නවා. මෙතන ගඳ රස පහස කියන තුනම උත කියන බුදු දැනීම මාත්‍රයකට කොට කරලා තියෙනවා. එතකොට අහනවා, දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. ආන්නේ හතරෙන් තමයි කෙලස් පහළ වෙන්නේ. නමුත් විත්‍ය මේ දැකීම විත්‍ය මත්තම් භවිෂ්‍ය. ඒ හුදු දැකීම මාත්‍රේ පමණයි මේ මතුමත්යේ කෙලෙස් එකද වීම රුද්දට අබ්බැහියට සහජාතයට ආස්තවංශයෙන්ම සිදුවෙනවා ඒක හරියට පරම පැහිච්ච මත්‍රවිතිකුණු කලයකට අලුතෙන් තෙල් ජීවත් කරපුවාම අර පැහැෙන ගතිය ඉබේම මුතියෙන් ලබා දෙනවා කොච්චර පිළිසිදු තෙල් ජීවත් කරත් වැක්කෙන වැක්කෙන දේ පැහිම ඇති කරන එකේ බීජ තමයි ඒ වගේ තමයි අපේ ශරීරයේ අපේ සංතානයේ රූපයක් දකිනකොට ඇහැ ක්‍රියාත්මක වෙලා ඇහි හිත පහළ වෙන මට්ටමට ආවට පස්සේ ඉබේම මේක හොඳ එකක් මේක නරක එකක් මේක විය යුක්තක් මේක නොවිය යුක්තක් මේක මංගලයි මේක දුමංගලයි ආදී වශයෙන් විශාල සංඥා රාශියකින් මේක ආචීර්ණ වුණාට පස්සේ ඉබේම මේ විශේෂයි වේවා නොවේවා ආදී වශයෙන් චේතනා පහළ වෙනවා අපි ඒකට මඟ කියන්නේ අපි ඒකට ඇඟිලි ගහනවා අපි ඒකේ කෙලසු කරනවා නමුත් පැහැදිලිවම නොදැක්ක නොදැක්ක විරු බලන්නේ නැති බලන්න වෙන්නේ නැති අරමුණක කෙලෙස් රූපදිනවා වගේ දැක්කා දැන් මගේ හිත පවතින්නේ ඇහි එහෙම නැත්නම් මම බලන්නේ බව දන්නවනම් නොදැක්ක රූපකදී කෙලෙස් පහළයි අවසන් දුරව බවට කරවටනට සාර්ථකයි ඒක තමයි මතක් කරන්නේ විත්තේ වික්‍රමත්තම් බලසයි යතෝතකෝ බාහ්‍ය දිත්තේ දිත්තමත්නම් භවිතති ඒවං හිතය බාහ්‍ය සික්කිතාප්‍රක් දිත්තේ දිත්තමත්නම් භවිතති ඉති සික්කිතාප්‍රක් ඔබ හික්ම වෙන්න ඕනේ මොකටද දක්ෂිනවත් එක්කම දක්ෂින රූපේ අංග පුලංග බලන්න නෙවෙයි අංග ප්‍රත්‍යංග බලන්න නෙවෙයි හොඳ නරක බලන්න නෙවෙයි දක්ෂින ඇහැ හොඳයි මට කන්නාඩි නැතුව පේනවා ඇස් පෙනීම හොඳයි කියලා ඇහැ ගැන හිතන්නවත් නෙවෙයි මම මේ දක්ෂිනම ඉන්නවා බව දන්නවනම් මේක හරියට නොදැක්ක නොදැක්ක විරු නොබලන මත්තර බලන්න වෙන්නේ නැති රූපක වගේ කෙලෙස් නැතර. මේකයි මෙන්න මේ ටික විතරයි යෝගාවචරයේ ප්‍රායෝගික වශයෙන්. ඒකද නම් යෝගාචර දැනගන්න ඕන කෙලෙස් උපදිනවා එහෙන් කනේ නාදෙන් දිවෙන් ශරීරයේ හිතේ මගේ දැන් හිත විදලා තියෙන්නේ එක හිතයි කියන්නේ ඒ හිතේ ඉඳලා තියෙන්නේ ඇහැටයි දැන් ඔන්න රූපයක් වෙන්නේ නැත්නම් මම බලන්නේ. මෙන්න මේ බව දන්නවනම් රූප විශේෂ සංඥාමාන දෘෂ්ටි කරන්නේ නැතුව, ඇහැ විශේෂ සංඥාමාන දෘෂ්ටි ඇති කරන්නේ නැතුව ඉන්නම් මට පුළුවන් නොදැක්ක ආසේ කෙනෙක් පාලනය කරගෙන මේක සාමාන්‍ය කියනවා ආර්ය වෝහාරය. මේ ආර්යයන් වහන්සේලා තමන් වහන්සේලාගේ ලෝකයේ කරන විවහාර කතාව. ඉති දික්කපත් කරගන්නවා. දැක්වීම දැක්මෙහි උතු දැකීම පමණයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ වෙනස්පත් වෙන්න ඕනේ නම් යාගේ தත්ත්වෙට පිටිම උත්තරේ තමයි දැකීමේ දැකීම පමණයි කියන එකට හිට වෙන්නේ. එතනදී ප්‍රමාද වුණොත් එතනදී සන්නාමාන දිට්ඨියට ඉද දුන්නොත් අනිවාර්යයෙන් මේ දහින රූපේකට කෙලස් පාල වෙනවා. හොඳයි නරකයි වේවා නොවේවා නැත්නම් එකට බැඳෙනවා හෝ ගැටෙනවා හෝ මම්මුලා වීමක් වෙනවා. මුත් ඒ වෙනුවට දැකීම දැන් සිද්ධ වෙන්නේ කියන භාවයට හිතිය ගන්න පුළුවන් නම් ඒක නොදැක්ක රූපයකට සමානයි. නොබලපු රූපයකට සමානයි. කෙලස් නැති පැත්තකට පත් වෙනවා. ඒකට කියනවා සදාංග නිවිති කියලා. ඒ චිත්තක්ෂණයේ හිත විමුක්ති. ඇත්තටම එතකොට හිත විඥානයේ චක්ක විඥානය බවට පත් වෙලා ඉවරයි. ඒ වුණත් හරියට පත්‍ත්‍චි නැති බුදු විඥානයක් වාගේ නිවන් දැකපු විඥානයක් අත්තරපත් වෙනවා මොකද එතනින්ම හිත මේ විඥානේ කොටු වෙනවා ස්පර්ශ මට්ටමේම කොටු වෙනවා ඒ මතු මට්ටමේ මේක පිළිබඳව කල්පනා නැහැ මුළු ලෝක අපි කියන්නේ ලෞකික මුළු විශේෂම තියෙන්නේ වහාම මේක අඳුන ගන්න ඕනේ වහාම මේක වර්ග කරන්න ඕනේ වහාම මේක මුදනන් කිච්චු කර ගන්න ඕනේ නැත්නම් ඈඩ් කර ගන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න උතුමාකාර කක්කුක්කක් ඇති කරලා දීලා තියෙන මේ ලෞකික විශාලතාවය ඉතින් අදහස් කරන්නේ මේ විශේෂ කරුණු නරකයි කියලා. ඒ වගේ තියෙන්නේ විඤ්ඤාත විඤ්ඤාත මත විතරයි. නමුත් අපේ තියෙන මේ විඥාණයට විඥාණය දැනගන්න බැරි කරගතියි. විඥාණයක රූපයක් ආසා සම්පූර්ණයෙන්ම දැක ගන්න බැරි ඒකේ අන්තභාග ගතිය නිසා දැකපු දේ අතෙන් කොටසක් දාලා වහාම එක්කෝ හතරෙක් පාඩපත් කළ කුරුදෙක් කියලා අනගන්න. එහෙම නැත්නම් මිතුරෙක් පාඩපත් කරලා ගිහිල්ලා බදා ගන්න. එහෙම නැත්නම් ඒ සුත බැනිච්ච කෙනෙකුට වගේ මේ ඉස්ත්‍රියාවට පුරුෂයෙක් කියලා මට තේරෙන්නේ නැහැ. මට හරියට බලා ගන්න බැරි වුණානේ කිය ඉත අන්දමන්ද කරගන්න. අන්නමානසික පාර. ඒ නිසා අපිට සිද්ධ වෙනවා එහෙම තියෙන තත්ත්වකින් හෝ පටන් ගෙන අපේ හිත සමහර වෙලාවට රූපයක් දැකලා ප්‍රියමනාප භාවයටපත් වෙලා. එතකොට ආයි අපිට තේරුම් ගන්න පුළුවන් නම් මම දැන් කරන්නේ බලන එකයි මේ රූප විෂය මත මනාපේ පහළ වුණා. මේ රූප විෂය මත මනාපේ පහළ වුණා. මේ රූප විෂය මත අන්තමන්ද භාවය කියලා දැනගත්තොත් ඒ අර පිච්චේ දිත්තුමත්නම් භවිෂ්‍යති කියන මූල ධර්මයේද අපි ආවටදී නිත කරලා දීගාව දවසේ මම මෙච්චර තත්ත්වයට යන්න ඉස්සලා දක්ෂින භවයේම නතර කරන්න ඕනේ කියන ශික්ෂාවට වැටෙනවා. ඉක්මීමට වැටෙන්නේ. නැත්නම් තව කෙලෙස් වර්ධන වේගයේ පියවරකට කලින් නතර කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේකටයි කියන්නේ ප්‍රමාද මෙතෙන් ප්‍රමාද වෙනවයි කියලා කියන්නේ මගේ ඇහැ හරිෂෝ. දැකපු ගමන්ම මට අඳුර ගන්න පුළුවන්. මේ රූපය මේ හතුරෙකේ. එහෙම නැත්නම් මේ රූපේ මිතුරෙකේ. මේක මට හොඳට ලං කරලා බලන්න ලැබෙනවනේ. මගේ ඇහැ හොඳ වෙලාවට කනට යන්නේ නැතුව ඒ වෙලාවේ මේ මේ විඥානයේ උතුරගෙන මට මේක පෙන්වන්න බොහෝම හොඳයි. කියලා මේ පොතක් ප්‍රසාදේ හෝ චක්ක විඥානේ හෝ එංගකන රූපේ හෝ මුඛේ හෝ මතුනොත් ආයිති හොදලා ගන්න දෙයක්. ඒකේ කෙලෙස්. ඒක තමයි කෙලෙස් කියන්නේ. එනිසා පැහැදිලිවම පේනවා රූපේ කෙලෙස් නෑ. චක්කු විඥානේ නැත්නම් චක්කු ප්‍රසාදේ කෙලෙස් නෑ. චක්කු විඥානේ බවට පත් වුණාට පස්සේ සාමයේ හිතේ කෙලෙස් ඇති කිරීමේ මූලික ශක්තිය තුළ කෙලෙස් වෙලා යනවා. මෙන්න මේක හොඳට හරි ස්ථානය. දිත්තේ දිත්තම සම්බන්ධිත කියන්නේ මේ තුන එකතු වුණා නම් ස්පර්ශය තියෙනවා කියලා ඉතින් අලුතින් කියන දෙයක් නෑ එකතු වීමම ස්පර්ශයමයි අපිට වැටෙන්නේ ස්පර්ශය වුණාට පස්සේ. නමුත් එතන තියෙනවා මත්තර වේදනාව ඇති වුණත් නැතත් ඒ தත්වයෙන් එතන නැස කර ගැනීමේ මිනිස්යාට පමණ ඉදිරිසෙනෙකුට රක්ෂණයකට දෙවියෙකුට හිතා ගන්න බැරි ඉදිරිසෙනෙකුට ප්‍රේතයෙකුට යක්ෂයෙකුට කවදාකවත් කිට්ටු කරගන්න බැරි අති විශේෂතාවයක් තියෙන මිනිස්යා. එනතම මේ විඥානයේ පරිණාමය පඩම් ගැනීමේ මූලිකම කුසලතාවය. මූලිකම ශක්තිය තියෙන මනුස්සයා. ඒකයි ප්‍රශ්නේ මේ බුදු කෙනෙක් මනුස්ස තලෙන් ඇර කවදාකවත් ඒ නිසාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ 84 කෙලක් ප්‍රශ්නියෝ එදා රහත් වුණාට සාත්‍වික වශයෙන් වැඩගත්කමක් තිබුණේ නෑ සාත්‍වික වශයෙන් වැඩගත්ුනේ ඒක මිනිස්සේ ඒක අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසයක් තාපසතුමා එදා යම් කිසි සමුදේ ධර්ම සම්පන්නකම් විරෝධ සම්මතිය අවබෝධ කිරීම සර්වඥාසික ප්‍රධාන උදානේ මාර්ගපස්තන උදිනේ මනුස්ස ලෝකේ ප්‍රධාන කරගත්ත වැඩ. ඒ අතින් බලනකොට මේක මනුස්ස ලෝකේ ජීවිතය තමයි. නමුත් ඒ කටයුත්ත බහා තබලා ඒ කටයුත්තට ප්‍රධානතර නොදී අපි හිතුවත් මේක කරන්න බෑයි කියලා. එහෙම නැත්නම් කරන්න ඕනේ නෑ කියලා ඒ තාකල් හැමදේම කිසිම පැකිලීමකින් නැතුව කියන්න පුළුවන් ප්‍රමාණයක්. අප්‍රමාදයේ කියලා කියන්නේ නැත්නම් අප්‍රමාදයේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි දකින්න කොයි දේ දැක්කත් ඒක ප්‍රශ්නයක් නෑ දකින්න බලන්න. ඒක සඳහා හොඳ රූපක දකින්න බුදුආන්තරංගේ රූපක දකින්න සුදු පාටම දකින්න එහෙම එකක් නෑ. කොයි දේ ඇහුවත් කමක් නැහැ. මොකද අහන්න ලැබෙන දේ අපිට විනිශ්චයක් නැහැ. අපිට පුළුවන් නරක දේවල් අහන්න තැනකට යන්න. නමුත් අපිට ලෝකේ කාලය ගන්න නම් අහනකොට අහන බව දන්නවන්න දැනගන්න පුළුවන් කමක් තියෙනවනේ. ඒ විඥාණය චක්ක විඥාණය වෙන කල තියාගන්න. ඉතින් ආව ලස්සරට මොන ගැඹුරුයි නමුත් මේ අනාථ බින්දුක වාද සම්පතිදී කාර්යකත සංසදේ. ඇති එන නම් සම්පස්සයක් වෙනවනම් මේ චක්කු සෝත ඝාන කියන සාපෘත් චක්කු සංපස්සේ සෝත සංපස්සේ වෙනම දෙයක් ඕක. චක්කු සංපස්සේ විඥානයේ වෙන් කළ තියාගන්නයි කියලා කියනවා අය මරණාසන්න වේදනාවේ ඉන්න අනාථ පිළිග කිව්වා. අනාථ පිළිග කිව්වා කම්පියුටර්. ආනන්ද ස්වාමීන් කියන්නේ මේ මිනිස්යාගේ මැරෙන්න බයයි හෝ ඒක නැත්නම් මේ දේවල් වලට ඇති ආශාව නිසා අඬනවා කියන්නේ. කියනවා මේ මේ ආශාවල් ඇති කරගන්න එපා. මේ අවසාන මොහොතදී කියලා උපදෙස් වෙන මොකද ඒ දෙන්නම සෝවාන්. අනුද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා ඉන්න කතා කරන්නේ අනාථපිණ්ඩික දෙවිතුමක් සෝවාන්. අනාථපිණ්ඩික දෙවිතුමක් නාමයේ ස්වාමීන් වහන්සේ මේ දීවල් වලට ආසාවෙන් ගන්න කරන්නේ නෙවෙයි. ඇයි මට මේ දේ මට කලින් කියලා දුන්නේ? අපි ඒකට මෙච්චර කනගාටු මම බුදුහාමුදුරුවෝ දාන උපස්ථායක වෙලා ඉඳලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ ඉන්න විශාල මිනිස්සුන් අතරින් මාත්‍රේ කරලා තියෙනවා. මේ මිච්ඡර මරණ ගන්න වේදනාවක්. ඇති වෙන මේ කාය සංපස්සය විඥාණය වෙන් කළ තියාගන්න ඉතින් කියන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි නමුත් ඒ වෙලාව කාය සංස්කාරන්ට කියවෙන්නේ ඒකකට අනාත්ම විදිහම කරදරයි අත්තු සංපස්සේ විඥාණය දැනගන්න පුළුවන් සාමාන්‍ය පිටක් දැනෙක කණිතාකට අන්න ඒකට විරුද්ධ වෙන්නේ කියන්නේ නැත්නම් චක්ක සංපස්සේ විඥාණය වෙන් කළ තියාගන්න කියන්නේ ඉතින් එන්න දෙන්න එපා සංඥාමාන දිච්ච ඒ නිසා ඕනම කෙනෙකුට අර මම කලින් කිව්වා වගේ ගැඹුරුයි මේක අපිට අදාළ නෑ කොහොමද මේක පිම්බීම හැකීමට සම්බන්ධ වෙන්නේ කොහොමද මේක ආනාපාන සම්බන්ධ වෙන්නේ ආදී වශයෙන් උදාහරණ දේවල් කතා කරගෙන ඉන්න පුළුවන් කියන්නේ ඉඳ තියෙනවා නමුත් ඒ කියන සෑම අවස්ථාවකම ප්‍රමාදී ක්‍රියාව අප්‍රමාදී වෙන්න නම් ඒ ප්‍රමාදී වෙනකින් පටන් ගන්න අරගෙන දකින්නකට දකින්න බව මෙනෙහි කරන්න අහන බව අහන බව මෙනෙහි කරන්න ස්පර්ශ කරනකොට ස්පර්ශ කරන බව මෙනෙහි කරන්නේ. හිතනකොට හිතන බව මෙනෙහි කරන්නේ. ඒ අහපු දේවත්, අකපු දේවත්, ස්පර්ශ කරපු දේවත්, හිතපු දේවත් වලින් ඇති කරන්නේ. ඒක කෙලෙස් අක්කුසක් කුසල අකුසල හොඳම රකදේකට කොයි එකටත් යන්න පුළුවන්. නමුත් ප්‍රමාද වෙන්න දෙක මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මතින් එතන. ඒ මත ඇති වෙන්න පුළුවන් ඒ සංහා මේ සංඥා විපල්ලාස, දික්චිත්ත විපල්ලාස, දික්චි විපල්ලාස කියන මේ දේවල් දෝරේ ගලා යන්න. ඒ නිසා දර්ශනයක් ඇහැට රූපයක් පේන වෙලාවක රූපයේ વિશે කල්පනා කිරීම සම්පූර්ණ ප්‍රමාදයට වැටෙනවා. ඇහැ વિશે කල්පනා කිරීම සම්පූර්ණ ප්‍රමාදයට වැටෙනවා. ඒ මැත්තෙන් ඇතිවෙනා වූ දුක දුක් වේදනාවට කල්පනා කිරීම ඒ කාන්තේම ප්‍රමාදයට වැටෙනවා. මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් දැන් ඇහි සිද්ධ වෙනවා කියලා දැන ගැනීම තමයි මෙතන භාවනාව වෙන්නේ. දැකීම දැකීම නැතිනම් අප කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරිය කියලා. වැඩපිළිවෙල කියන්නේ මේකයි. නමුත් මේ දිගටම විනාශ කරනවා ඇහි මේ සංකීර්ණ දෙයක් ගැනීම ඉතාමත්ම අමාරු ඊට වැඩි ලේසි කණේ මොකද කණින් උපදින කෙලෙස් අඩුයි ඊගාට නාසය ඊගාට දිව ඊගාටම කාය ඉතා කයේ යම් කිසි පාසක් වෙනකොටම මගේ හිතේ තියෙන මේ කය ඒක තමයි හොඳම නිදර්ශනය ඔය අනාථින්දි තෝරා දුන්නේ එතකොට මේ සිටුතුමා ඉන්නේ ඔළුවට වෙනුම් පටියක් දාලා තිරින්ගයක් දාලා කද කරන්න ඇති බරපතල වේදනාවක් හරක් කපන කැත්තකින්, එලි කපන කැත්තකින් බඩ කපන්න අපේ දරුණු වේදනාව. ඒකකොට තමයි කාර්යසිතන සඳහන් කරන්නේ. සිත්තුනි මේ කය ඇතිවෙනා වූ මේ කාය සංපස්සේ විඥාණය වෙන් කරගන්නවා. වගේ කයේ මේ සංපස්සේ ඇති වෙන්නේ කියලා දැනගන්න. මරණාසන්න වේදනාවක ජීවිකල් වෙලා නැත්නම් සියෙන් මේ වේදනාවෙන් වේදනකට ආවටපත් වෙච්චි මේ ධාරී උත්පමීක මේ දේ. නිසා ඒක තේරෙන්නේ මේ භාවනාව සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ දැනගෙන තිබීම අර වගේ අපහායාදකර අවස්ථාවක මත වුණොත් මුතු සාන්තියක් මේක කවදාකවත් සුතේන්තර අපිට කල්පනා වෙන්නේ නැහැ. ඒ සත්‍ය සාහකයෝමයි. තේරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් අපි කවදා හෝ ඒකට යුතුයි. ඒ වගේම තමයි චක්කු විඥානයේ සම්පස්සේ වේදනා වගේ දේවල් හිත හිත පහල කරන දේවලුත් නෙවෙයි නමුත් ඒ වේදනා සංහාව එතන ලා ගන්න පුළුවන් තාක්ෂණ අපි වන්දියවට. සංහාවට එතන ඉඩපාඩුකම් දුන්නට අපිට හිර ගෙවල් වල ළඟින්න වෙනවා සංසාර. ඒක අපිට සිද්ධ වෙනවා. මෙතෙන් අමුත්ත එනකොටම මම අමුත්තාවේ මගේ අතවල් ద్వාරයටයි. ඉති විදි දුවන දැන් අතවල් ద్వාරයේය. මේක තමයි මේ ගම්බීර දේශනාවක් විදිහට විච්ඡේ විච්ඡම සම්භාවිතී උපේසිත නැත්තම් බලන්න යම් ආකාරයකට මේ දිත්තේ දිත්තු නැත්තම් භවිෂති කියන එක ශික්ෂණය සම්පූර්ණ වුණා නම් සර්වඥාන්සේ කියනවා සතෝ තුම්බාය නතක් මේකෙන් මම කියන්නේ අර පිට කසාගෙන ඉන්නේ මම එයාගේ පිට කහන්නේ නැත්නම් එයා මගේ පිට කහන්නේ නැහැ සතෝ තුම්බාය නතත් නතේන සතෝ තුම්බාය නතත් ඔබ ඔහුගේ පිට කහන්නේ නැත්නම් ඔහු ඔබේ පිට කහන්නේ නැත්නම් පිට ගැටෙන්නේ නැහැ ඒ නිසා විඥාණයට නාම රූපයක් නේද කවදාහත් ප්‍රකාශයක් වෙන්නේ බෑ. මේ වෙච්ච නාම රූපෙට පණ දෙවි දිගින් දිගට කටයුතු කරුවොත් විඥාණය එන්ජින් එක පහළ වෙනවා. ඒකට විඥාණය පහළ වෙච්ච බව මෙනෙහි කරගත්තොත් මේ දෙන්නේ පිට ගැටෙන්නේ නැහැ. අතෝතම් බා යතෝතම් බා යනතත් නේවයිද නහුරං නෝබේ මනසේ ඒ සේවන්තෝ දුක්ඛ. මේකට එතනක් නැහැ මෙතනක් නැහැ දෙක අතරක් නැහැ ඔන්නම තමයි දුක කියන්නේ. හැම චිත්තක්ෂණ දෙකම නැත්නම් චිත්ත 22ක් වෙනම නිවන තියෙනවා. අදංගාපේ. ඒ නිසා විඥානය පටන් ගන්න කලින් මේ හිස් නිවන්තරින් තමයි පටන් ගන්නේ. විඥිත විච අවධාන වෙන්නේ ඒ තැන. නමුත් අපි කවදාකවත් ඒක අත්දකින්න නැහැ මොකද විඥානයට විඥානය අත්දකින්න බෑ. ඒකට ප්‍රකාශ වෙන්න පුළුවන් අත්දකින්න පුළුවන් වෙන මොකක් හරි කරන්න කරනකොට තමයි. ඒක රණ්ඩුව ඇතුවත් බෑ අපිට නැතුවත් බෑ. අවශ්‍ය වෙන්නේ මේ රණ්ඩු අවස්ථාවේ රණ්ඩු අවස්ථාවක් බව දැනගන්න. මේකයි කියන්නේ සංසාරේ සුඛය. පැවැත්ම ඒකාන්ත දුක. ඒක සුභ සුඛ අක්තරයෙන් ගන්නව නම් ඒ බුද්ධලා මූලිකම විචාරය. සම්නදසිරි වෙන්න පුළුවන් නමුත් මූලික වශයෙන් තේරුම් අරගන්න මේක සුඛ දුක් අක්තරේ හදන්න කරන්න පුළුවන් කියලා බාරගත්තොත් එතනම විදිත විදිතම සංකේතයේ සිටින ක්‍රියාමාර්ගයේ ප්‍රධාන බාධා පිටේ. ඒ නිසා අපිට දැක්කලා ඉන්න ඕනේ අරමුණ වෙනකොට. අහම්බෙන් සිද්ධ වෙන්නේ. අහම්බෙන් ගියා ලැහැත්තිලා හිතියත් කරදින් කර්මට සූක්ෂමයි මේ වැඩ. ඒ නිසා පැරණි ගත්ත සක්මණේ පරියන්ගේ පරියන්ගේ සක්මණට ගිහිල්ලා. ගත්තේ ගැන්මෙන්ම සූදානමින්ම හිතියොත් අන්න මෙච්චක්ෂණයක අපිට පුළුවන් වෙයි අන්න මගේ හිත දැන් දකින්නවා. නැත්නම් දකින්න හිතක් ආවා. ආහන හිතක් ආවා. ගන්ධ සුවඳ බලන හිතක් ආවා. රස බලන හිතක් පහළ වුණා. පහත ලබන හිතක් පහළ වුණා. හිතක් පහළ වුණා. ඊළඟට ඒක ඉතිරි කරගන්න ඕනේ. මේක විශාල යෝගාවචර ජීවිත ඉතාමත්ම විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේක වෙන්නේ විපස්සනා අපි දන්නවා අභ්‍යවකාශය තාමත්ම සූර්යාලෝකයෙන් බබලන. මේ අභ්‍යවකාශයේ සූර්යාලෝකයේ තියෙන බවට පරිවර්තනය කරලා එවන්ද වස්තුවක් ආකාශයෙන් නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. අnder අලෝකවත් වස්තුවක් නෙවෙයි. අධ්‍යවකාශයේ තියෙන සූර්යාලෝකයේ ගැටීම නිසා ප්‍රකාශ භාවයට පත් වෙනවා. ඒ වගේ තමයි මුළු ලෝකෙම විඥානයේ ඉස්හාමත්ව ප්‍රභාෂාව. අබස්තර නිකම් භික්ෂුවේ චිත්ත. ආගන්තු දෙවිපක් පිළිච්චේ පක්ෂිත. ඒ නිසා බාහිර වස්තු ගැටීම යුතුමයි නිවන් දකින්න. ගැටෙන හැම වෙලාවෙකම දැනගන්න ඕනේ ගැටුර මේ සිද්ධ වෙන්නේ තදායතන වල මෙන්න මේ ආයතන. මේ දැනගැනීම ඉස්හාම වැඩ. මෙතෙන්දි හොඳ නරක දෙක බලපාන්න. අවශ්‍ය වෙලා තියෙන දැනගන්න එක විතරයි දැනගන්නකොට මේ සාකල් සූර්යාලෝකේ වාගේ අපි අවකාශයේ තියෙන අර විඥානයේ පවතින බව නාම රූපෝත් හැපිලා ප්‍රකාශ කරනවා මේ චිත්තක්ෂණේ භාවනා චිත්තක්ෂණය මේක පැන්නවන මේකට ප්‍රමාද වුණා නම් අපි හිතනවා නම් කන් දීලා අපිට නිවන් දකින්න පුළුවන් කියලා ඉන්නකල නිවන් දකින්න පුළුවන් කියලා සමත භාවනා කළ විපස්සනා මේ සමත භාවනා කරන නිවන් දකින්න පුළුවන් කියලා මේ චිත්තක්ෂණය දෙන්නේ සුඛතාවක්. අනිවාර්ය මේක දරනවා. ඒක නිසා අපි මේ සම් දෙනකොට සිල්ලක්නකොට සමත භාවනා කරනකොට විපස්සනා භාවනා කරනකොට හැම වෙලාවෙම බලන්න ඕනේ හිත දැන් ආශ්‍රය කරන මෙන්න මේ ආය. මෙන්න මෙතෙන්ද එළි වුණා නම් මෙන්න මෙතෙන්ද අපේ අවධානය යොමු වුණා නම් ඒ වෙලාවේදී ඒ අනිකාරයේ චිත්තක්ෂණයේදී එක්ක හිත පේන්න පුළුවන්. එහෙම නැත්නම් ద్వාරයේ පේන්න පුළුවන් එහෙම නැත්නම් අරමුණ පේන්න. කොයි එක පෙන්නේ හිටියද කියලා නැහැ. නමුත් බලන්න ඉන්නකොට ඉන්නකොට මේ දෙක තුනම පේන. දෙක තුනේම එකවරාට එකයි පේන්නේ. ඒ නිසා අපි අවබෝධ කරගන්න චිත්තක්ෂණ රාශියක් යන්න ඕනේ. අපි අමාරු වැඩෙන සංකාරගත වෙන කෙලෙස්යක් උපදින්නත් චිත්තක්ෂණ රාශියක්. මේක ඝන සංඥාවක් කියලා. ආරම්භන කුච්චිය කියලා කියනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක මේ තේරම බලා ගන්නත් බෑ කෙලෙස් කරගන්න. නිසා භාවනාව කටේ හෝ වාරයක් කරන්නේ. මේ සඳහා අප්‍රතිහත ධෛර්යයක් ඕන. ඒ සමාජලාට මේ වගේ ධර්ම කර්ම වහන කොට අන්නේ යටපත් වෙච්ච සීතල වෙච්ච කම්මැලි වෙච්ච කම්මැලි වෙච්ච අප්‍රතිහත ධෛර්ය නැගිටින. ඒක ගැතියක් ධර්මයේ තියෙන. ඒ නිසා ධර්මයෙන් දෙන්නේ ගැඹුරු. ඒ ධර්මපතාන දුක් අපි ගැඹුරක් මේ සාකච්ඡා කරන බව මම මතක් කරා. නමුත් මම නැවතත් සංකෝප ප්‍රකාශ කරන අපිට මේ වගේ ධර්ම ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ මේ වගේ පිළිසක මේ වගේ තැනක් කරනවා. ඒ ධාතිය හරි වාසනාවට පිටයක් කියලා හිතා ගන්න වෙනවා. හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු. මේ කර්ම කොටාවත් අපේ මේ කරගෙන යන භාවනාවේ ඉස්සෙල්ලා කරගෙන මේක සම්මත භාවනා විදර්ශනා භාවනා කියලා දෙයක් නෑ. කරන හැම වෙලාවෙදීම වෙන දෙයක මේ ධර්මාලෝකේ වටගත්තම පැහැදිලි නවම් භාගයක් තියතික. අප්‍රමාද ශක්තිය ඇති කරනවා. ඊ අප්‍රමාද ශක්තියම අපේ ධර්ම කොටාගෙන ඉස්සෙල්ලා ඒවා සංසාරණාවේ අපිට නිවිදලා